ශ්‍රද්ධා සම්පන්න දෙවියන්වත්නි අප ජීවිතයේදී මෙයට දෙන්න මුදලේ අවරිස්ථානයේ කර කොයි ආකාර භාවනාවක් අපි ඉමක් නොවත් නිවන් අවබෝධ කර ගැනීමට නම් අප විසින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම ජීවු කර ගත යුතු කියන කාරණා මේ භාවනා පය භාවනා සංකේත සහභාගී භාවනා කිරීම තුළින් ඒ ආර්යසත්‍ය මාර්ගයේ ගුණධර්ම ඒ අංග කෙසේ දින වෙනවාද කියන කාරණාවත් අත්දැකීම් කළා. විශේෂයෙන්ම මෙයන්ගේ මෙල්ලා සිටියා සම්මා සංකප්ප සම්මා වාචා කියන අංග දෙක ජීවිතයේ එකතු කර ගත යුතුයි කියන කාරණා. යහපත් සදහස් හා යහපත් වචන. බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා මේ භාවනාවට අත්‍යවශ්‍ය අංග නෙවෙයි. ටිකක් දුරෙන් භාවනා කරන දවසට ඇවිල්ලා ටිකක් වාඩි වෙලා භාවනා කරපුවා හොඳට නැති වාඩි වෙලා ඉන්න නැත්නම් ඉවසෝඩි ගියාට පස්සේ පොඩ්ඩක් භාවනා කරපුවම ඇති කියලා අර සම්මා සංකප්ප සම්මා වාචාවෙන් අංග වලට අවධානයක් නිත්‍ය අවධානයක් යොමු කරන්නේ මේවා නිවන් යාමට අත්‍යවශ්‍ය අංග නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒවා ආර්යසාන මාර්ගයේ අංග වශයෙන් පෙන්වන්න කලේ. ඒක නිසා මේ අය අවබෝධ කරගන්න ඕනේ මම මේ ගන්න යන්නේ නිවන් අවබෝධ කර ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට නම් මේ ධර්ම මාර්ගයේ පිට තුළ ජීවන කරගත යුතුයි. ඒක නිසා මේ ධර්ම මා දවසින් දවස ජීවිතයට එකතු කරගත යුතු කියන හැඟීමෙන් යුතුව ඒ සම්මා සංකප්ප සම්මා වාචා වැනි අංග ඒ සමාජයේ ජීවිතයට ජීවිතා ජීවිතයට එකතු කර ගන්න ඕන. මේක භාවනාවට අවශ්‍ය කරනවා. අද මෙයට අපේ සම්මා සතිය ගැන කතා කරන්න යදහස් කරන්නේ. අපි දේවානේ භාවනා පන්තිෙන් කරන්න කියන්නේ සති සමාධි ප්‍රඥා දියුණු කරනවා කියන එකයි. ඒ කරුණයි අපි ප්‍රකාශ කරේ මේ සම්මා සතිය කියන්නේ කුමක්ද කියන එක අවබෝධයක් නැතුව සතිය දිනු කරන්නට යනවාට වඩා සම්මා සතිය කියන පැහැදිලි අවබෝධයක් ඇතුව ඒ දිනු කිරීමට යෑම ඉතාම ප්‍රඥාවෝත කරයි. සතිය කියන එකට සිංහලෙන් වචනයක් කියනවා නම් අපිට කියන්න පුළුවන් සිහිය කියලා. සති සංපජාන්නේ කියලා තව වචනයක් කියනවා. සිහි නෝනේ අද අප කතා කරන්නේ සති සම්පජාන්නේ දෙවස්ති නෝන කියන දේ පිළිබඳව නෙවෙයි සම්මා සතිය ගැන. සති සම්පජාන්නේ ගැන වෙන දවසක අවස්ථාවෝචිත පරිදි අපි කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරමු. එතකොට සතිය කියන්නේ දෙවිය. මේ සතිය කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදා ඔය කොටස් වල දක්වා තිබෙනවා. සම්මා සතිය සහ මිච්ඡා සතිය. මිච්ඡා සතිය කියන්නේ වැරදි සිහිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අෂ්ඨ විස්සත් ධම්ම කියලා ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්ම අටට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම අටට ඒ අෂ්ඨ විස්සත් ධම්ම කියලා උන්වහන්සේ පෙන්වන කරන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියනේ මිච්ඡා දිට්ඨිය, සම්මා සංකප්පනේ මිච්ඡා සංකප්පනේ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවලට ප්‍රතිවිරුද්ධ අංග අංගාකට මිච්ඡක් තියෙනවා. අෂ්ඨ මිච්ඡක්. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති. මිත්‍යා සමාධි. මිත්‍යා සමාධි කියලා එකකුත් තියෙනවා. මේවට කියන්නේ අක්ෂර මිත්‍යා. මේ මිත්‍යා සතිය නෙවෙයි අපේ අද කියන කරන්නේ සම්මා සතිය. මිත්‍යා සතිය කියන්නේ අකුසල කර්ම සිදු කරන විට ඒහා යෙදෙන සිහිය. දැන් උදාහරණයක් වශයෙන් මේ විදියට මේ කමෙන්ට් හැදෙන්නේ අපිටම කෙනෙක් හොරකමක් කරනවා ඒ හොරකම කිසි කෙනෙකුට අහු වෙන්න දෙන්නේ නැහැ හොඳින් සීලයෙන් යුතුව ඒක කරනවා කියලා කි. අන්න ඒකේ තෝරේ සුදතෝ සීලයක් එදේ. ඒක මිච්ඡා සතිය සම්මා සතියක් නෙවෙයි. හැබැයි මේ කර්ණයෙන් ඔය අභිධර්මකාරයන්ට විරුද්ධයි. ඒ අදහස් වලට විරුද්ධයි. ඔබ අභිධර්ම කියන්නේ අකුසල කර්මයක් කරන එක කිසි විදිහට පතිය වෙන්නේ නැහැ කියන්නේ. ඒකකින් අත්තම ඉස්සත් කතාවට වෙනස කතාව බුදුහාමුදුරන් දේශනා විරුද්ධයි. එතකොට ඊට අමතර කතාවක් කියනවා මේ අකුසල කර්ම කරන එක නිතරම යෙදෙනවා කියලා. අමාකුසල කර්මයක මෙතන ධෛර්යික ධර්ම වශයෙන් ඔය අයිතික අනත්තත් උද්දච්ච වගේ කියන නම වෙන්නේ. උද්දච්ච හැලෙනසෝ. ඒක සෑම අපසලයක් කරන සමවාදී මුදිනායි කියලා දක්වා තිබෙනවා. සත්‍යයට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි උද්දච්චය. ඉතින් මේක මම නම් පිළිගන්නේ ඇත්තේ කොහොමද ඒ කරුණක් මේ ආයත ප්‍රකාශ කළා. එතකොට අපි ප්‍රගුණ කරන්නේ සම්මා සතිය. ඒත් සම්මා සතිය අපිට ඉතාමත්ම අත්‍යවශ්‍යයි භාවනා දියුණු කර ගැනීම සඳහා සතිය අවශ්‍යයි සමාධිය දියුණු කර ගැනීම. පසු සමාධිය නිසාම තමයි අපිට ප්‍රඥාව දිනු කර සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ වෙන ඥාන අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ සතිය ඉතාමත්ම අවශ්‍යයි කියන කාරණාව මෙය අවබෝධ කරගත යුතුමයි. මෙහිදී වැදගත්කම් වෙනවා කියන සඳහාම බුදුරජාණන් වහන්සේ සතිය බොහෝ ආකාරයකින් දෙන්නම් කරලා තියෙන විශේෂයෙන්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන්නේට සම්මා සතිය කියලා දේශනා කරනවා. සති සම්බොධිගන්නේ කියලා බොද්ධංගයක් වශයෙන් දේශනා කරනවා. සති ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දේශනා කරනවා. සති බල කියලා බල ධර්මයක් වශයෙන් දේශනා කරනවා. සතර සතිපට්ඨාන කියලා සතිපට්ඨාන වශයෙන් හතරක් දේශනා කරනවා. මේ හැම එකකම දෙන්නම් කරන්නේ සති සම්මා සතිය කියන්නේ. අනේක අප ජීවණු කරගත යුතුමයි භාවනා කිරීම තුළ. ඒක අපට අවශ්‍යයි සමාධිය දිනු කරගන්න. එතකොට මේ සතිය දෙන්නම් කරනවා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් විස්තර කරනවා. සාමාන්‍යයෙන් ඔය සූල විද්‍යේ කියන පොත්වල දක්වා තියෙන බුද්ධානුස්සතියකතෝ ධම්මානුස්සතියකතෝ සංඝානුස්සතියකතෝ ආදී වශයෙන් මේ අනුස්සති භාවනා වශයෙන් දක්වන භාවනා ක්‍රම 10ක් තියෙනවා බුද්ධානුස්සතියක. ඒවා වඩන එක සතිය දියුණු වෙනයි කියන්නේ. ඒක ඇත්ත. පටිච්ච සමුප්පාදන් විච්ඡේදේ සම්පත්තිකම් වදාන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩයක් තියෙනවා. මේ සතිය සෑම කුසලයක් කරන විටම යෙදෙනවා කියන එකයි ඉලක්කය. ඉතින් අපි භාවනා කරන විට කුසල කර්මයක් සිදු කරන්නේ මෛත්‍රී භාවනාව නෙවෙයි බුදු ගුණ නෙවෙයි කවර භාවනාවක් කළත් සතිය තරම දුරට දියුණු වෙනවා ඒ භාවනාව කියන්නේ. ඒ සතිය පමණක් අපට සම්මා සතිය දිනු කර ගැනීමට ඉවහල් වන්නේ නැහැ ප්‍රමාණවත් වන්නේ නැහැ ඒක මතක තබා ඊළඟට සම්මා සතිය සමහර තැන් වලදී බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා සිරකතම් භාසිතා සත සරිත අනුස්තරිතා ආදී වශයෙන් දැක්වෙන පාඩක ඉස්සර බොහෝ ඉස්සර කරපු දේවල් කියපු දේවල් මතක් වීමේ ශක්තියට සතිය වීම කියනවා. මේකත් නෙවෙයි අපේ භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය සතිය. ඒකකම්බේ භාගතා පරිත අනුසෙන්තා කියන ආදී වශයෙන් දැක්වූ විස්තරයක් මේක අදාළ නැහැ. මේ නිසාම තමයි මේ සම්මා සතිය පූර්ති මහාසාරණ ඥානයේ බැඳීම සඳහා ඉතාම අවශ්‍ය අංගයක් කියලා ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ භවනා කරන කෙනෙකුට විශේෂයෙන්ම සමත වශයෙන් හතරවෙනි ධ්‍යාන පස්සේ සිට දිවෙන දානහන්. විදර්ශනා වශයෙන් සෝවාන් ඵලයට සාක්ෂාත් වීමට සමීප අවස්ථාවක හෝ සෝවාන් ඵලයට සාක්ෂාත් වෙලා තියෙනවා නම් එවැනි කෙනෙකුට සමාජයේ ගිය ආත්මය බලන එක තරම් අපහසුතාවයක් නෙවෙයි. මේක සරල දෙයක්, සුළු දෙයක්. තාක්ෂණයක් දෙකක් බලනවා කියන සම්බන්ධය පස්සට. එවැනි තත්ත්වයක් දැකීමට මේ සම්මා සත්‍යය ඉතාමත් අවශ්‍යයි. උත්තේන ආසන්නක ඥානය ඇති කරගන්න. අර ඒක අපිට ඇති වුණත් නැති වුණත් ඒක ඇතුළ දෙකක් තමයි යන්නේ අපි කියන්නේ අපි යන්නේ සමාධිය දිනු කරගෙන නිවන් අවබෝධ කරගන්නට නිවන් අවබෝධ කරගන්න තන සම්මා සතිය අපි දිනු කරේ ගැටුතු ආගස්නාංග මාර්ගයේ ගුණ ධර්මයක් වශයෙන් මේ සතිය තුළින් සිදුවන්නේ අපි කරුණ ලබන භාවනා ආරම්භණයේ සිට පිට යනකොට ඒ සිත කුටයාම නවත්තලා අකුසල විදක් වලින් අප මුදවාගෙන භවනා අරමුණේම සිට නැවත නැවත පිළිතුරන එකයි අත්සම්මාසතිය තුළින් සිදුවන්නේ. උදාහරණ වශයෙන් කියනවා නම් මෙයා භාවනා කරන විට අතීතයේ කරා පිට දුවනවා නම් ඒක භාවනාවට පටහැන් කියන භාවනාව කැදීමට පරිබෝධවල ධර්මයක්. ඒක සෙල්ලම් කරලා දීලා ඔබේ සිතට කියනවා ඒක නිසා භාවනා ආරම්භණයම සිත පිහිටවා ගන්න කියලා අවවාදයක් වශයෙන් සිත ඒ අරමුණේම නැවත නැවත යොමු කරවනු ලබන්නේ සම්මා සතිය තුළින්. අනාගත අරමුණු කරා සිත දුවන එක බලක්වන්නේ සම්මා සතිය තුළින්. ආමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම අපසල ධර්ම භාවනා කරන විට එනවා. ක්ලේශ ධර්ම ජනිත වෙනවා. ඒ ක්ලේශ ධර්ම සිත සිත තුළින් මතුවෙනකොට මේ මතුවනේ ක්ලේශ ධර්ම මේකේ සිත මුදාගන්නේ මේ විදිහට භාවනා ආරම්භයේ සිත පවත්වා ගැනීම කියලා අපි දෙන්නම කරන්නේ මාර්ගයට යොමු කරන්නේ සම්මා සතියට. ඒක සමතර විශේෂයෙන්ම මේ ඇයිද කියන්න ඕන සම්මා සතිය නැති නිසා තමයි පිට නොයෙක් කර්මන කරා දුවන්නේ නානාරම්මන කරා පිට දුක්ඛ භාවයට පත්වන්නේ සම්මා සතිය දිනු වෙලා නැති නිසා. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපට සිත එකඟ කරගන්නට බැහැ. මෙතෙක් කල් භාවනා කළා අපිට සිත එකඟ කරගන්නට බැහැ සිත විවිධ අරමුණු කරා දුවනවා කියන කතාව බොහෝ දෙනෙක් කියනවා. ඒක බොහෝ දෙනෙකුට පිළිගන්නවා. මේ සිදුවන්නේ යම් කිසිවක් නිසා නෙවෙයි සම්මා සතිය දිනු වෙලා නැති. සම්මා සතිය දිනුනොත් කෙනෙකුට හිත සමාධිමත් කරන එක ඉතා පහසුයි. ඒක නිසා භාවනා අරමුණේම සිට පිහිටවාගෙන සිට සමාධියෙන් යුතුව සමාහිත භාවයට පත් කරගෙන ඉතින් පිටකම් භාවනා පහසෙන් කරන්නට අවශ්‍ය කෙනෙක් සිටිනවා සිටිනවා නම් ඔහු විසින් සම්මා සතිය දිනු කරගත යුතුමයි. බාහිර අරමුණ කරා යන සිත නමස්තනු ලබන්නේ සම්මා සතිය තුළ. මේ බුදුදානනාථයෙන් පෙන්වන කරලා තියෙනවා. උන්වහන්සේ පාරායන මණ්ඩලයේ අධිපති රත්නත්‍රය තියෙන ඒ සෝත්‍රයේ දක්වනවා අන්නාගේ අහන ප්‍රශ්නයක්. සමන්ති සම්බදී සෝතා සෝතානං තින්නිවාරණං සෝතානං සංවරං භෝධි ඒන සෝතා පිහිරේ එම ප්‍රශ්නයක් වෙනවා. ඒකේ අදහස සමන්ති සම්බදී සෝතා හැම පැත්තකින්ම ජීවය ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා. මේ දේවල් සංවර කරගන්නේ කොහොමද? මේවා ආවරණය කරගන්නේ කොහොමද? මේ දේවල් සිතලා දේලවා දමන්නේ කොහොමද? මේකයි ප්‍රශ්නේ. දේවල් කියන එකෙන් අදහස් කරන්නේ සෝතා කියන සෝතය මහා ජල ප්‍රවාහය කියන එකයි ඒක අදහස. අපගේ පිටතෙන් බලන සිතිවිලි ධාරාවන්. ඔය චෝදනයේ දීපේ පොතේ තියෙනවා චක්කුතෝ රූපේ සමන්ති ආස්වාන්ති සංගන්ධි පස්සන්ති ආදී වශයෙන් දැක්කන පාඩය. ඇහැට රූපයක් දැක්කාට පසු ඒ රූපයේ අරමුණු කරගෙන විවිධ ආකාර සිතිවිලි අපගේ සිත තුළින් බලන්නට පටන් ගන්නවා. එක්කෝ මේ මොහොතේ දක්න රූපයක් වර්තමානක වශයෙන් පවතින රූපයක්. එහෙම නැත්නම් අතීතයේ දකින ලද රූපයක්. එහෙම නැත්නම් අනාගතයේ දකින්නට හිතාගෙන සිටින රූපයක් වේ අපගේ සිතවිලි බලන්නට පටන් ගන්නවා. අනක එරෙන ශබ්ද තුළින් ඒ වගේම අතීත වර්තමාන අනාගත වශයෙන් මේ ශබ්ද අරමුණු කරගෙන සිටිවිද ගන්නවා. මේ හැපනාසය දිව ශරීරයේ මනස කියන එක අය ඒවාට කියන්නේ ඉන්ද්‍රිය කියලා. මේ භාවනා පන්තියට පරිස්සම් ලැබෙන අය සමහර මේ වචන ගන්න නැති ඇති. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේවා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. මේවට අරමුණු වෙන දේවල් කියන ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ සුවඳ දිවට රස කායට නොඑක් අරමුණ ස්පර්ශ මනසට නොඑක් සිත ධම්මාරම්ම මේවට කියන්නේ ආරම්ම අරමුණු එතකොට ඇහැදී චක්කවාදී ඉන්ද්‍රයන්ට මේ රූපාදී අරමුණු ගැටීම නිසා නොඑක් ආකාර සිතේ පහළ වෙනවා ඒක තමයි සමන්ති සබ්බදීසෝත හැම ආකාරයකින්ම මේ දියවැල් ගලන්නාසේ ජල ප්‍රවාහය ගලාගෙන යනාසේ පිටිවිලි ගලාගෙන යනවා. ඒ ඇතුලෙන් අනතුලෙන් නාසය තුලින් ජීව තුලින් ශරීරය තුලින් මනස තුලින් මේක නිසා තමයි අපි භවනා කරන විට හිත එක තැනක පවත්වාගෙන ඒ කාරණුනේ පවත්වාගෙන යන්නට දැනෙනවා. මේක සංවර කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. ඒ මේ සංවර වීම සිදුවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දැනුම් කරනවා ඥානිසෝතානි ලෝකස්මින් සතිසේ සංනිවාරණං සෝතානං සංවරං දෝමි පඤ්ඤා යෝති සිත්තිරේ එන්න කාමයේ විසින් උදාකාර ප්‍රකාශ කරලා පිළිතුරුවයි මේ විවිධාකාර සිතිවිලි ගලා යාම නවතින්නේ නැත්නම් ආවරණය කරන්නේ ආරක්ෂා ගන්න සතියේ සංවර්ණ සතිය තුළ එතකොට අපි නිවිතරණය කළා අපේ සිත බලන එක නවත්තන්නට අපට අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ අන්තිසක් මේ සම්මාසතිය. අපිට භාවනා අරමුණේ සිට පිහිටවන්නට බැරි නම් ඒකෙන් අදහස් ගන්නේ අප තුළ සම්මා සතිය දියුණු වෙලා නැහැ කියන එක. මේ සියලුම කිසිවෙදී අර දින කුඩී යන වාසේ කුඩී යන්නේ කොටින්ද කියන අහන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පඤ්ඤාවේදී කුසින්දේ කියලා ප්‍රඥාව තුළින් මේ දේවල් දැනීම නැත්නම් සිතුවිලි ගැනීම නවත්වනවා කියලා කුඩී යනවා. ඒක අරහත් ඵල උට ඇති වුණාට පසු අවිද්‍යාව නිරුද්ධ වීම කියන්නේ සංස්කාර පිටට ගලා යාම සම්පූර්ණයෙන් නතර වන එක පෙන්වීම සඳහායි බුදුරජාණන් වහන්සේ උපාදයෙන් ප්‍රකාශ කළා. එතකොට අපිට මේ ගැඹුරු ධර්ම නෙවෙයි අවශ්‍ය වන්නේ මෙහිදී මේදී අවශ්‍ය වන්නේ සත්‍යය තුළින් තමයි අපගේ සිත පිටියන්නේට වළක්වාගත හැකි වන්නේ කියන කාරණා. ඒකෝර අපි සම්මා සතිය දිනු කරගත්තා නම් අපිට සමාධිය ඇති කරගන්නවා කියන එක විතරම්ම අපහසු කාර්යයක් නෙවෙයි. ඊටත් එක මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියන එක මහා අමාරු වැඩක් කියලා අපතවා ගන්නට බැරි දෙයක්. ඌගේ තරම් අමාරු දෙයක් නෙවෙයි පොත්වල කියන මහා අමාරු බැලෑරුම් දෙයක් ඒ අදහස අයින් කරගන්න. අපිට මේක පුළුවන් කියන ඒ විශ්වාසය හිත තුළ ඇති කරගන්න. අදත් ඒ ඇති කරගත්ත ඥාන තියෙනවා. ඊළඟ අය ඉන්නේ ඉන්නවා. ඒක නිසා මේවා බෑ බෑ බෑ කියලා ඒ නෙගටිව් අදහ ඒ හොඳ අදහස් මේ වැරදි අදහස් හිතට දාන්න එපා. මේක මට පුළුවන්. මේක කරන්නට මට හැකියාව තියෙනවා කියන ඒ යහපත් අදහස් පිටට දාන්න. එතකොට තමයි අපිට මේක දිනු කරගන්න පුළුවන් වන්නේ. එතකොට මේ සතිය නැති නිසා තමයි කොට පිට යන්නේ සතිය දිනු කෙනෙකුගේ සිත් යාම බලපා ගන්න එක බලපා ගන්න එක පහසු වෙනවා. එතකොට මේ සතිය දිනු කර ගැනීමට අවශ්‍ය අංග තියෙනවා. ඒ අංග අපි එකතු කරගන්න ඕනේ. අවශ්‍ය අංග ප්‍රකාශ කරන ඉස්සෙල්ල සම්මා සතිය බුදුරජාණන් වහන්සේ අපගේ භාවනාවට අදාළ වන ආකාරයෙන් විස්තර කර ඇති පාඩයක් ඉදිරිපත් කරනවා. මාර කලින් දිවේ බුද්ධාන සත්‍යසත්වාදී වශයෙන් දැක්වෙන පාඩ, ඊළඟ සම්පිතේ මහත්කම් විකාරිතා අනුසරිතා වැනි පාඩ, ඒවා අපේ භාවනාවට අදාළ සම්පතේට අදාළ දේවල් නෙවෙයි. ඒවත් සතිය තමයි නමුත් අපේ භාවනාවට අදාළ නෙවෙයි. අතමාද දෙකේ සම්මා සතිය. සම්මා සතිය කියන්නේ කොහොමද? ඒකයි ඒකේ තේරුම. ඉදිරිච්චේ එක්කෝ කායේ කායන පත්තේ වියසු ආසාපේ සම්පජානන සතුමා විනේ ලෝකේ අභිජ්ජා දොමනස්සා වේදනාතු වේදනානුපස්සේ වියති දුක්ඛේ දුක්ඛානුපස්සේ වියති ධම්මේ ධම්මානුපස්සේ වියති ආසාපේ සංකජානව සම්මා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං අනමෝචර වික්කලේ සම්මා සති සම්මා සති කියන්නේ කුමක්ද? ඒ දෙප්‍රකාශ කරනවා ආයානුපස්සනාව යම් කෙනෙක් පඩනවා නම් වේදනානුපස්සනාව යම් කෙනෙක් පඩනවා නම් ඒ වගේම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨාන ධර්මයන් යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් අන්න ඒ ප්‍රගුණ වීම තමයි සම්මා සතිය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. සතිය කියන්නේ සිහියම නෙවෙයි. ඒකට අර සතියට වෙන වචනයක් කියන්න ඕන නිසා අපි සිහිය කියලා ප්‍රකාශ කළා. වෙන වචනයක් නැති නිසා. සතිය කියන්නේ සිහියම වැඩ කිරීම පමණක්ම නෙවෙයි. සම්මා සතිය. ඒකත් හොඳට මතක තියාගන්න. බොහෝ භාවනා මධ්‍යස්ථාන බොහෝ තැන්වල සම්මා සතිය කියලා විස්තර කරන්නේ සීනිය වැඩේ. ඒක නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත පාඩුවට අනුකූලවයි මා ඉදිරිපත් කරන්නේ. දැන් නම් පිළිගන්නේ නැත්නම් විස්තර කරන්න ඒක මඩ කියදන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සතිය විස්තර කරන්නේ කායි කායන් පස්සේ විහෙරති. ආයන පස්සනාව වඩමින් වාසය කරනවා. මේකෙන් පොත්වල කියන්නේ කයේ කය අනුව බලමින් වාසය කරනවා කියලා. මේ සිංහල නම් මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ මන්දා. කයෙන් කය අනුව බලමින් වාසය කරනවා ආදී වශයෙන් දැක්කේ ඒවා. මේ කායානුපස්සනා කියන වචනේ ඇදලා තියෙන වචන දෙකකින් කාය අනුපස්සනා කායානුපස්සනා කාය එක අනුපස්සනා කියන වචන දෙක හරි එකක් මේ දෙක නම් කායානුපස්සනා වේදනා අනුපස්සනා කියන වචන දෙක අඳුනාම වේදනානුපස්සන. චිත්ත අනුපස්සනා චිත්තානුපස්සන. ධම්ම අනුපස්සනා ධම්මානුපස්සන. මොකද ධම්මපස්සනා කියන්නේ? පස්සනා කියන්නේ දකිනවා දැකීම කියන්නේ බැලීම අනු කියන්නේ කොට කොට කොට කොට කොට කොට කොට බෙදලා ඒතර අනුපස්සනා කියන්නේ කයිමේ යත් ආයන් පස්සනා කියන්නේ කයිමේ යතහ තත්ත්වේ නියම තත්ත්වේ තේරුම් යන ආකාරයෙන් ඉතා සියම් වශයෙන් ගැඹුරින් දැකීම නැත්නම් බැලීම සමාධියෙන් හා ප්‍රඥාවෙන් යුතුය මේ බැලිය හැකි ආකාර ප්‍රධාන වශයෙන් හතක් බුදුරජාණන් වහන්සේ භූ සූත්‍රව දක්වලා තියෙනවා ඊට අමතරව තවත් අනුපස්සනා ක්‍රම 11ක් තියෙනවා දුක්ඛානුපස්සන, අනිච්චානුපස්සන, අනාත්මානුපස්සන. මම මේ දුක්ඛානුපස්සන කලින්දී දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇතිකරගත යුතුයි. නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසමුප්පාදානුපස්සන. මේ හතරට කියන සත් අනුපස්සන කියලා. තව ඊට අමතරව අනුපස්සනා ක්‍රම 11ක් තිබෙනවා. ඉතින් මේ කයේ නියම தත්ත්වයේ මතුවෙලා දකින්නට නම් මේක අපි අනිත්‍ය වශයෙන් දකින්නට ඕන. දුකක් වශයෙන් දකින්නට ඕන. ආත්ම නොවන අනාත්ම ධර්මයක් වශයෙන් දකින්නට ඕන. මේ කය කෙරෙහි කලකිරීමක් ඇති වෙන ඉතිරි කියලා අවබෝධ වන්නට ඕන මේ පිටා. මේ කය කෙරෙහි රාගයක් ඇති නොකර ගත යුතුයි කියලා විරාගය ඇති කරගත යුතුයි කියලා විරාගානුපස්සනාව වැඩෙන්නට ඕන. මේ කය නිරුද්ධ වී යන ධර්මයක්ද නිවිමින් යන ධර්මයක්ද කියලා නිරෝධය දකින්නට ඕන. මේ කය පිටින් අත්හැරිය බැඳිය යුතු ධර්මයක්ද කියලා පටිච්චසමුප්පාදන පස්නාව දෙකල බැඳෙන්නට ඕන. ඒ විදිහට ඔය කර්ම හතවත් අඩුවටෙන් බැඳෙන ආකාරයෙන් කය අනුව යම් කෙනෙක් හරියට බලනවා නම් ඥානෙ ඒ වගේම සමාධියෙන් විතර බලන අන්න ඒක තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය කොටස. සීලෙන් වැඩ කිරීමම නෙවෙයි. මේ අත්පැහැදිලිව තේරෙනවා මේ කාරණාව. එතකොට වේදනාව පස්සනාවක් එහෙමයි. අපේ ඇඟට සිතට දැනෙනවා කායි දුක් වේදනා දැනෙනවා සැප වේදනා දැනෙනවා මලහත් වේදනා දැනෙනවා. කායයි සිතයි එකටම දැනෙනවා. වේදනාව දැනෙන සිතට නමුත් කායික වේදනා, චේතසික වේදනා කියලා කියන්නේ කියනවා. එතකොට මේ වේදනාවේ යථාර්ථය යථා පරිදි අවබෝධ වන ආකාරයෙන් අපි මේ අනුපස්සනාවන් දිනු කරනවා නම් අනුපස්සනා කියන එක දන්නවා නේද? මන්ද කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සදාන කරුණු තුනයි ඊට පස්සේ අමතරව නිත්‍යතාව කලකිරීම ඇති වීම සඳහා විරාගයේ නොයදී මැතිවීම සඳහා මේ භවනා නිසිපරිදි යොමු වෙන යෙමී මාර්ගය නිරෝධනට පස්සනාව මේ කය රූප කොටස් නිරුද්ධ වියාම දැකීම අවශ්‍යයි. පටිනිස්සක් ගන්න පස්සනාව මේ කය සිටින් ඈත් වීම සිදුවිය යුතුයි. අත්හැරියාම සිදුවිය යුතුයි. අන්න එවිට තමයි කායන පස්සනාව වෙන දෙත්තාන පස්සනාව ආදී අනිකුත් ඒ සතර සතිපට්ඨාන ධර්මයන් අපගේ සිත තුළ වැඩි වෙනවා. සිතේ ස්වરૂපයත් ඒ ආකාරයෙන් හත් ආකාරයකින් අවබෝධ වන්න ඕනේ. සිත සම්පස්නාව. සිතට යන සිතුවිලි වල ධර්මානුපස්සනාවේ ස්වરૂපයක් ඒ ආකාරයෙන් අත්ම වශයෙන් හත් සංපස්නාවට හත් සංපස්නාව වැඩින ආකාරයෙන් දිනු කරන්න ඕනේ. ඒක තමයි සම්මා සතිය කියන්නේ. මෙයාට තේරෙන්නට ඕන දැන් සම්මා සතිය කියන්නේ අනුකිතයක් නෙවෙයි. මේ සතර සතිපට්ඨාන ධර්මයයි. සතර සතිපට්ඨාන සූත්‍රයේම වෙන මොකක්වත් මේ සම්මා සතිය ගැන එකම වචනේ විස්තර කරපු සූත්‍රයක්. වෙන දෙයක් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක අංගයක් පමණක් විස්තර කරපු එකක් පමණයි සතර සතිපට්ඨාන සූත්‍රය. අන්තිසත් සම්මා සතිය විස්තර කරනවා. ඒකෙන් කරා ඒක සූත්‍රය. එතකොට ඒ සම්මා සතිය නිසි පරිදි දියුණු කරන්නට නම් අපි ඔය කියන ලද සත්සංපස්සනාවන් දියුණු කරන්නට ඕනේ. විශේෂයෙන්ම කයේ සහ සිතේ නියම தත්ත්වයේ අවබෝධ වීම සඳහා. මේ සතිය දියුණු කර ගැනීමට ඉවහල් වන කරුණු අපි ලං කර ගන්නට ඕනේ. සතිය නැති වීමට ඉවහල් ගන්න කරුණ අපි ඈඩ් කරන්න ඕනේ. ඔය අටුවා ටීකා පොත්වල දක්වලා තියෙනවා සතිය දිනු කර ගැනීමට කරුණු කීපයක්. මුක්ඛප්පටි පුද්ගල පරිවර්තනතා උපක්ඛති උපක්ඛිත සති පුද්ගල ජීවනතා සදති මුත්තතා සති සම්පන්න සති සම්බන්ධ මොකක්ද එකක් කියන සති සම්පජඤ්ඤ මොකද වචන මට මතක නැහැ ඒ වචන හතරක් දක්වා තිබෙනවා ඒ කියන්නේ දීයට අදාළ වන්නේ එකක් පමණයි එකක් හෝ දෙකක් පමණයි මුක්ඛප්පටි පුද්ගල පරිවර්තනතා සතිය නැති පුද්ගලෝ පරිවත් වෙන එක. මේ පුද්ගලයන්ගෙන් ඈත්තු. සීයෙන් තොරව කටයුතු කරන අයගෙන් ඈත්තු. මේක ඉතින් කීයට කරන්නද කියන්නේ? මේතර ඉන්නේ ඇතුළු කරන්නේ ඔක්කොම මුත්තක් ප්‍රතිපදිකලෝ තමයි. සීයෙන් තොර පුද්ගල. ඒ පිළිගුණ කරන්නට බැරි වැඩක් කියන්නේ. උපස්ථිත සතිපොච්චල සේවනක සතියේ සතියේ යුතුව සතියෙන් වැඩ යුතුව වැඩ කටයුතු කරන අය ආශ්‍රය කිරීම ඒකත් නෑ කියන්නේ ආශ්‍රය ගන්න තියෙන්නේ සතියෙන් වැඩ කරන අය නෙවෙයි. ඔය අර මෙඩිකාපු උරන් වගේ හත මෙහාට දුවන අය. නැත්නම් ඔය උදේ වලට කැටිච්ච පණුවන් වගේ දඟල දඟල නටන අය ඒවනේ දකින්න ලැබෙන්නේ නැහැ නේද ලබන්නේ. සතියෙන් කරන කටයුතු කරනවා නේ. ඒක නිසා ඒ වගේ පරි අදහස් දෙක මෙයාට යෝග්‍ය අදාළ වන්නේ නැහැ. ඒක කරන්නට බැහැ. බැරි දේවල් කියලා වැඩන්නේ. න්‍යාය කළ යුතු එකක් දක්වා තියෙනවා. සද්දේ මුත්තතා. සතිය දිනු කරගත යුතුයි කියන හැඟීම තමයි සිත තුළ තියෙන්න ඕනේ. ඒකට නැඹුරු භාගයක් තියෙන්න ඕනේ. මම මේ සතිය දිනු කරගත යුතුයි. මේ පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන. මම මේ යන්නේ නිවන් අවබෝධ කරගන්නට මේ ජීවිතේ දිනන. යකත් පිළිසෙන් සෝවාන් ඵලයේවත් ඒ සඳහා මම ආගස්ථාන මාර්ගයේ අංග දියුණු කරගත්තේ තුමයි. මම සම්මා සතිය දියුණු කරගත්තේ තුමයි. මේ හැකියම ඒ අවබෝධය න්යායයේ සිතට කාල දෙන්නට ඕන. කාලෙදින ඒක අනුකඩේට කරන්න. බලෙන් කෙනෙකුට මේ සම්මා සතිය ඇති කරපන් ඇති කරපන් කියලා උපදෙස් දුන්නට වැඩක් නැහැ. සමාගයේ කුඩ තුලින් මේක ඉන්නට ඕන මම මේක කරගත යුතුයි. ආතද ප්‍රයෝජනේ වෙන කාටවත් මේ තමාටම. තමාගේ විමුක්තිය සඳහා නිවන සඳහා මේ ප්‍රත්‍ය වර්තය කියන හැඟීම ඇතුව සම්මා සතිය දිනු කර ගන්නට මේ සම්මා සතිය දිනු කර ගන්නට අවශ්‍ය කරුණු ඔය අටුවාව කියන එක මාගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේ කියන දහස් තමයි පිළිපදින්නේ අටුවා කීකමද නෙවෙයි. උන්වහන්සේ දක්වා තියෙන්නේ අත්තිවික්කේ සති සම්බන්ධයක්තානිය ධම්ම. සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවාස සම්බුද්ධංගත් උපාදාය උපන්නස්සවාස සම්බුද්ධංගත් භවනාය පාරිචය. මෙලෙසින් දක්වා තිබෙනවා සම්බුද්ධංග සංගතය. ඒක අදහස් කරන්නේ සතිය දිනු කෙරෙන්නට විභාගන සති සම්බද්ධම්ගක්ඛානිනා ධම්මා සතිය පිහිටුවා ගත යුතු ධර්ම අත්ති දෙකේ මහණෙනි තියෙනවා මොනවද සතිය පිහිටුවා ගත යුතු ධර්ම මේ අද දැන් කලින් මාගේ වස්වන්තක සතිපට්ඨාන වෙන කිසිවක් නෙවෙයි කය හිත වේදනාව කාය වේදනා චිත්ත වේදනා කාය වේදනාව සිත ධම්ම සිතේ ඉඳලා ඔය හතරයි සාධිත්‍යය තීන්දුවා ගත යුතු ස්ථාන වශයෙන් දක්වන්නේ. ඒක මේ සතිපට්ඨාන කියලා කියන්නේ. ඉන්දිය තීන්දුවා ගත යුතු ස්ථාන. අත්‍යධිකවේ සත්සම්බොජ්ජක්ඛානිය ධම්මා මානෙ මේ ධර්ම හතරක් තියෙනවා සතිය තීන්දුවා ගත යුතු. සත්‍ය යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අන්නේ කර්ම හතරේ යෝනිසෝ මනසිකාරයේ නැවත නැවත බඩලා බෞලීකරණය කළා නම් නැවත නැවත ප්‍රගුණ කළා නම් අන්න ඒක අයමාමාරෝ ඒක හේතු වෙනවා අනුපන්නස්සවා සති සම්පොච්චංගත් උපාදාය. නූපන් සති සම්පොච්චංගේ ඇතිවීම සඳහා. උපන්නස්සවා සති සම්පොච්චංගත් භාවනාය පාරිපෝරිය. උපන් සති සම්පොච්චංගේ භාවනාවෙන් සත්‍ය සම්පූර්ණත්වයට පත් වීම සඳහා. එතකොට ප්‍රතිසම්පජ්ජංගේ දිනු කරන්නට බුදුහාමුදුරුවෝ කියන්නේ මන්ද නැත්නම් සම්මා සතිය දිනු කරන්නට. සති ඉන්ද්‍රිය දිනු කරන්නට. සති බලය දිනු කරන්නට. කොටකට උගා දාලා. බුදුජානක මහසේ පෙන්වන් කරන මේ සතිය පිහිටවා ගන්න මේ ස්ථාන තියෙනවා ඒ ස්ථාන කෙරෙහි යෝනිසෝ මනසිකාරය නැවත නැවත ප්‍රගුණ කරන්නේ. මොකක්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? නුවණ මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසකාරී කියලා කොහොමද කියන්නේ නුවණින් නෙමෙයි නුවණ නැතුව නුවණ බුදුරජාණන් වහන්සේ විපංග ප්‍රකාරණේ විස්තර කරන යෝනිසෝ මනසකාරය මෙහෙම සත්‍යපතමෝ යෝනිසෝ මනසකාරෝ කොහොමද මේ යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ අනිත්‍ය අනිත්‍යන්තේ දුක්ඛේ දුක්ඛන්තේ අනත්තං අනාත්තාති අසුභේ අසුභංදී යෝනිසෝ මනසිකාරෝ පතමනසිකාරෝ සත්‍යපටික්ඛෝලේනවා චිත්තස්ස ආවර්තන අම්මා වර්තන ආගෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අනමුත්තේ දෙකේ යෝනිසෝ මනසිකාරෝ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද අනිත්‍යයේ අනිත්‍යන්ති අනිත්‍යයේ අනිත්‍ය වශයෙන්ම දකිනවා දුක්ඛේ දුක්ඛන්ති දුක දුකක් වශයෙන් දකිනවා. ඒක නියෝනිසෝ මනසිකාරය. අනත්තනි අනත්තාදි අනාත්මදී අනාත්ම වශයෙන්ම දකිනවා. අසුභී අසුභන්ති අසුභදී අසුභ වශයෙන්ම දකිනවා. සත්‍යපටිසූලේන සත්‍ය හතරක් වශයෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ආදී සත්‍ය ධර්ම වශයෙන් වූ ප්‍රතිකූල ධර්ම වශයෙන් හෝ මෙනෙහි කිරීමක් වෙනවා නම් නැවත නැවත සිත ඒ තුළම පවත්නවා නම් අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. එතකොට සතිය දිනු කර ගන්නට නම් සතිය පිහිටවා ගත යුතු මේ ස්ථාන හතර තුල හතර කෙරේ යෝනිසෝ මනසිකාරය පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විතර නිකන් සීයෙන් වැඩ කිරීම පමණක්ම නෙවෙයි සම්මා සතිය කියන්නේ මේ සතර සතිපට්ඨාන ධම්ම සත්සනුපස්සනාවට නඟ නඟා භාවනා කිරීමේ ඒකම ඔක්කොම පාඩයක් තමයි ඒ පසුව අපි ප්‍රකාශ කළේ. එතකොට අපරිසින සතියේ දිනු කර ගන්නටම ඕනෑ කියන හැඟීම ඇතුව මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගත යුතුයි කියන අවබෝධයෙන් යුතුව භාවනා කරන්නට පටන් ගන්න ඕනේ. අපි මේ භාවනා ආරම්භක දේශනානේ මේ කරන්නේ. එතකොට තමයි එතකොට තමයි අපිට භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. ඒක නිසා මේ අය ඒ සම්මා සතිය දියුණු වීමට ඉබහල් වෙනවා සිංහින් යුතු වැඩකින්. ඒක අත්‍යවශ්‍යයි. කොයි භාවනා සංකේතවලත් කොයි භාවනා මධ්‍යස්ථාන වලත් සිංහින් වැඩ කරන්නට උගන්වනවා. ඒක සම්මා සතිය නෙවෙයි. නමුත් සම්මා සතිය ඇති කර ගැනීම සඳහා ඒක ඉබහල් වෙනවා. ඒක නිසා මේ අය සිහියෙන් යුතුව වැඩ කරන්නට පුරුදු පුහුණු වන්නට ඕනේ. අද විතර භාවනා පන්තියේදී පමණක් මේ හොඳට මතක තබන්න. නිවෙස්වලට ගියාට පස්සෙ ගෙදරතොර වැඩ කටයුතු කරන නිසා සිහියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනේ. නැත්තම් මෙතන මේ මේ තුනක වාදාවත කාර්යවත් දවසකදී පැය දෙකක් වාඩිලා ඉඳලා අවුරුද්දක් භාවනා කරලා තවම ප්‍රතිඵලයක් නැහැ කියක් සංකේතී ගන්න ඕනේ නැහැ. මොකද සම්මාසතිය වෙන කාරණේ දෙක. ඒකට ඉවහල් වෙනවා අර සිහියෙන් යුතුව වැඩ කිරීම. සම්මාසතිය දිනු කර ගැනීම. ඒක නිසා නිවෙස් වල වැඩ කරනකොට සිහියෙන් යුතුව වැඩ කරන්නට ඕන. අපි හිතන ඉතිපෙත්තක් හොදනයි කියන්නේ. සබන් ගන්නකොට ගන්නවා ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා කියන එක ඉතින් සබන් ගන්නවා. අතුල් වෙනවා කියන අතුල් වෙනවා අතුල් වෙනවා අතුල් වෙනවා කියන එක ඉතින් අතුල් වෙනවා. සෝදනයේ සෝදනා සෝදනා සෝදනා කියන එක ඒක උදේ ඉඳන් හොදනවා. අපි වෙන අතු ගන්න අතු ගන්න අතු ගන්න අතු ගන්න කියලා සිංහින් එක සීකර කරලා එක කරනවා. අපි මේ අමස්සම කපනවා කියලා ඔළුවක් හරි කපනවා කපනවා කපනවා කියලා ඒක සීකර කරනවා. ඔළුව පේනවා කියලා තේරෙනවා තේරෙනවා තේරෙනවා. ඇඳුම් මතින අඳිනවා අඳිනවා අඳිනවා. ඒ කරන වැඩේ කෙරෙහි අවධානයෙන් යොමු කරලා සිහියෙන් යුතුව ඒක කරන්නේ කොහොමද? මේක අපහසු දෙයක් නෙවෙයි. ප්‍රමාණයක් දෙකක් කළොත් මේ ඇදේක නැතුව බැරි. ඒ තරම් මේක පහසුයි. මොකද එහෙම ජීවීන් විතර කරන විට වැඩේ හොඳට කරන්න පුළුවන්. අනම්මන ලක්ෂපත හිත හිත බහූත හිත හිත වැඩ කරනවට වඩා මේ කරන වැඩටම අවධානය යොමු කරලා ඒකම ගැන සිහිකර කරලා වැඩේ කරනකොට ඒක උත්සාහ හොඳින් කරන්නත් පුළුවන් වෙන සමාතය අවධානය දවස සම්මාසතේ දිනු කර ගැනීමට ඒ කරුණු සිහාලයි. ඒක සම්මාසතේ කියන වර්ධාතේම ගන්න දෙපා. සතිය දිනු කර ගැනීමට ඒක සුවකල්ල. ඒකයි. බෝතෙන් වල කියන්නේ මේක තමයි සම්මාසතිය කියලා. මාගේ බුදුරජාණන් වහන්සේගේ පාඨවල තමයි සම්මාසතිය කියන්නේ ඒක නෙවෙයි. මේ සත්සංපස්සනාව වැඩෙන ආකාරයෙන් සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කර යුතුයි. අනුපස්සනාව ගැන අපි පසුව සුදුසු කාලයේ කන්‍යාට පස්සේ මේ ඇටි ඉස්සර ගන්න සඳහන් කරනවා. අද මේ එතකොට ඒ ගෙදරවල දරවලදී වැඩ කටයුතු කරන විට සීයෙන් යුතුව කටයුතු කරන්න ඕන. නිදාගන්නේට නිින්දයක නිින්දනා නිින්දනා නිින්දනා කියලා ඒ නිින්දන ශරීරයේ දෙස බලන්න තියෙනවා. නිකන් වැඩක් නැතුව ඉඳගෙන ඉන්නේ නිින්දනා නිින්දනා නිින්දනා කියලා ඉඳන ශරීරයේ දෙස බලන්න තියෙනවා. වමනක් යන විට වම් කකුල ගන්න තබන විට වම කියලා සීක අඩකුණු කකුල දෙනකොට දකුණ කියලා සීක යනවා ගමන වම් දකුණ වම් දකුණ වම් දකුණ සීක කරන්නට පුළුවන්. එතකොට සිහිය දිනු වෙනවා. ඒ සිහිය දිනු වීම සම්මා සතිය ඇති කර ගැනීමට ඉවහල්ලා. මෙහිදී අද මේ ඇයට දැන් මම මේ සම්මා සතිය දිනු කර ගැනීමට භාවනා කරන්න කියලා. මේක කලින් ස්ථානයේ මා කියලා නෑ. අපේ භාවනාව සාර්ථක වන්නට නම් නිවන් අවබෝධ කරගන්නට නම් සමාධිය ඇති කරගන්නට නම් අපිට සංසුන් වූ සිතක් තියෙන්න ඕනේ. කලබල වෙලා දඩි පිටි ගාලා එහෙම වැඩ කරලා නිවන් යන්න බෑ. සංසුන්ව සමාධිමත් පිටක් ඇතුවයි කරන්නට ඕනේ. ඉතින් මේ භාවනා මම අද කියලා දෙන භාවනා ක්‍රමය කරන විට මේ අයගේ හිතේ කලබලකාරය අර කටිය දුවනවා ගහට නැහැට දුවන ගැටි නැති වෙලා සංසුන් වෙනවා. ඒකට කියන්නේ පස්සද්ධිය කියලා. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා කියනවා. සංසිඳීම කියන්නේ. ඒ කයේ සංසිඳීමක් අවශ්‍ය වෙනවා. කය මොනික් කරමුණු කරා විස්තයන එක මේ ක්‍රමයේ කරන එක ඉතා පහසෙන් නතර කර ගන්නට පුළුවන්. මේකට අදමත් දකින්නට පුළුවන් වෙයි. කොනිතරම් ඉක්මනට මගේ සිත වෙන අරමුණු කරා දුවන්නට මේ අරමුණේ සිත පිටවා ගන්නට පුළුවන් කියන කාරණා. එතකොට මේ සංසන්සෝ සමාධිමත් පිටක් ඇති කර ගැනීමට පිට පිටානක පහන්දී අයන්නේ නතර කිරීමට ඉවහාගෙන කරුණක් වශයෙන් තමයි අපි මේ සම්මා සතිය දිනු කර ගැනීමක් ගත හැකි භාවනා ක්‍රමයක් අද උගන්වන්නේ. ඒක දිගටම ඉඳගෙන දිගටම මේ භාවනා කරන්නද කියලා අපි කියන්නේ. එහෙම කරන්නවත් බෑ. වාඩිලා ටිකක් කරනවා සක්මන් භාවනා කරනවා ඒ දෙකම මාරු මාරු කර කර මේ පැය තුන අතර හෝ ඉන්න ඉන්න කාලය තුල කරන්නට ඕනේ නේද එතකොට කොහොමද මේ භාවනා කරන්නේ? තමා කෝර කොට සිදු කරලා ඉඳගෙන ඉන්න ශරීරය දෙක ඇස් දෙක පියාන සිටින් බලනවා හිතේ ඉස්සට ගැස්සිත. ඒ මොකක්වත් නෑ ඒක Tamanට තේරුම් ගන්න ඉස්සගේ. ඊළඟට ඒකම නලල දෙස බලනවා. ඒකම ඇස් දෙම දෙස බලනවා. ඇයි බැම්ම දෙයක්ින් තියෙන ඇස් පියා රූප ඇස් පියා බලනවා. යටි ඇස් පියා බලනවා. ඇස් පියා දෙක වදින තැන බලනවා. දෙකකට ගෑනේ. ඊට පහළ පොඩ්ඩක් බලනවා. ආයෙ දෙනවා. යටි දෙනවා. සිදුරු පේනවා. තොල් පේනවා. තොල් දෙක ගෑවිලා තියෙනවා. පේනවා. ඒ වගේ සිත්කින් ටික සිත්කින් ටික ඒක ගහන කෙස්සකට වගේ ශරීරයේ හිතේ සිට ආදේ දක්වා එක පැත්තකින් දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් බලන්න බලන්න බලන්න මේකකින් හිත සංසුන් වෙනවා කලබලකාරීකට මේක කරන්න බෑ මේ හිතේ ප්‍රතිබලන බලන් දීපන බඩ තියා එහෙම බලන්න බෑ ඊළඟට උරහිකාගේ ආවට පස්සේ අපේ එක පැත්තකින් දකුණු අතේ හරි වම් අතේ හරි එක පැත්තකින් ඒක මුද පැත්තකින් හෝ යට පැත්තකින් අතගෙන යන මෙන්න කලවා මේ දැනෙන්නේ මුද හරිය මේ යකාගේට පහත් පහත් ගිනේ ඊළඟට අල්ල දෙක බැලුවොත් අල්ල මේ අල්ලගෙන රේඛා මේ විදියට දිනවා ඊළඟට මෙන්න මම් ඇඟිල්ල මෙන් පුංචි ඇඟිල්ල ඊළඟ ඇඟිල්ල නෑ ඇඟිලි බලන්න ඊට පස්සේ කියන්නේ පැත්තට බලනවා. ඊළඟ මේ නියපොත්තේ ඉඳන් සිත බලනවා. නියමෙන් නියපොත්තේ ඊට පහළ කොට ඊට පහළ කොට ඒ විදිහට නැවත උරේස කරාට ගෙනියනවා. ඊට පස්සේ පපුවේ දෙසින් පහළට පහළට ගෙනියනවා. පපුලේ නියපොත්ත දක්වා. යටිපතුලට ගියාම යටිපතුලත් බලනවා. ඊට පස්සේ උඩුපතුලට ආවට පස්සේ උඩුපතුලේ අන්තිම ඇඟිල්ලේ අන්තිම නියපොත්ත දක්වා සිතුම් බලනවා. ඒකට බලන්නේ ඒක හිතට පේන්නට ඕන. මේ එක පැත්තක් කරනාට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම බලනවා. මේක හිතන්නට බං මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ විරුද්ධ එකක් මේ මම කරන්නට යනවා කියලා. මම බෞද්ධ භාවනාවක් කරනවා කියලා පිස්සු භාවනාවක් කරනවා කියලා බණින්නේ බෞද්ධ ගන්න යථා යථාවාපයෝ කනස පණිතෝ හෝති තථා සත්තානං පජානාති කියන පාඩය මම කියන්නේ. කය යම් යම් ආකාරයකින් පිළිදව ඇතනම් ඒ ඒ ආකාරයෙන් ඒක දැනගන්න කියන පාඩය විස්තර කිරීමට මූලාරම්භයක් වශයෙන් මම මේ කරුණ කියන්නේ. මේක පජානාති කියන්නේ කය යම් යම් ආකාරයෙන් තියෙනවා නම් ඒ ඒ ආකාරයෙන් දැනගන්න ඔය මුතුම දැන ගැනීම නෙවෙයි කියන්නේ අර කලින් කියවා වගේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදී විවිධ ආකාරයෙන් ඒක දැනගන්න ඕන. මම නෙවෙයි මගේ නෙවෙයි ආදී වශයෙන්. ඒක එකපාරට කරන්නට බෑ. ඒක නිසා සතිය දිනු කරලා සමාධිය දිනු කරලා සමාධිය තුළින් හිත කරගත යුතුයි. ඒකයි අනුකූපදාන ප්‍රතිපදාව. ඒක නිසා විශේෂ කෙස්බනේ සිට ටිකෙන් ටික හැම කොටසක්ම ශරීරේ බල බල යන මේ පොට්ටකාවට පාදින. අනිත් පැත්තත් එහෙම බලන්න. මෙහෙම බලන විට යම් කිසි සත්‍යයක් ඇතිවෙනොත් එහෙම සත්‍යයක් සත්‍යයක් සත්‍යයක් කියලා තීකලා නැවතත් අර පටන් ගන්නකොට ඉඳලා කය දිනවා. කය මතින් සිටගෙනවා. අද වේදනාවක් දැනෙන සුළුසුළු වේදනාවක්. ඒ වේදනාව දැස බලනවා. වේදනාවක් වේදනාව වේදනාවක් කියලා ඒකත් ටිකක් මෙනෙහි කරනවා. ඊට පස්සේ ආපහු පයනවා. මේක කරනකොට බොහෝ දෙනෙකුට මා දන්නවා මේ සමහර විට විවිධ දර්ශන දකින්නට ලැබෙනවා. සමහර විට ඒක ගැළවිලි වෙනවා නැත්නම් කයි කොටස් කැඩි කැඩි යනවා එහෙම කියොත් ඒව අමතක කරලා දාන්න ඒ කැඩෙන කොටස් ගැළවෙන කොටස් ඔය ගැළවිලි කැඩි යනවා සමහරුන්ට ඇට සැකිල්ල පේන්න පටන් ගන්නවා එහෙම පේනවනම් ඒ ඇට සැකිල්ල කුඩේ ඉඳලා පහළටම කියපු විදිහට බලන්න සමහරුන්ට මේ ඇතුලේ තියෙන ශරීර කොටස් එළියට ගලගෙන විරුද්ධ කරලා පෙන්නනවාගේ පෙන්නන්න පටන් ගන්නවා. ආයෙත් මේ මැන්දේ මම කලර දෙපැත්ත විරුද්ධ කරලා යමක් පෙන්නනවාගේ තමන්ගේ මනස අපේ අම්මට හිතෙනවා. ඒක පෙන්නන්න පටන් ගන්නවා. හරි. එහෙම පේනනම් ඒ කොටස් කෙනෙක් සීල පවත් ගන්න නෑ. සමහරුන්ට පේනවා බවබෝධ විපාක. ඒ කියන්නේ විවිධාකාර රූප සාලෝක නැත්නම් ওই මොකක් හරි බලාපොරොත්තු දේවල් බුදුහාමුදුරුවෝ ඉන්න බුදුහාමුදුරුවෝ ඉන්න අපිට සුත්තුකින් බුදුහාමුදුරුවෝ වැඩන්නේ ඒ අවස්ථාවේ වෙන බුදුහාමුදුරුවෝ ඒක නිසා ඒවට කිසිම අවධානයක් යොමු කරන්නට එපා මේ භාවනා කරන විට අවධානය යොමු කළ යුත්තේ තමාගේ ශරීරයේ කොටස් වලට පමණයි. ඒ සංදේශ මතක තියාගන්න. ඒතකොට ශරීරයේ කොටස් දිස්සුනොත් ඒක තමයි. අපහදසකිල්ලෝ ඇතුලේ කොටස් හෝ කැටි කැටි යනක් හෝ ඒක දැක්ක අපේ ප්‍රශ්න නැහැ. මේක අදම දකින්න පුළුවන් කියලා මා කියන්නේ නැහැ. සමහරවිට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ওই නිමිත බහුබෝධ විකාර පේනවොත් ඒවා පේනවා පේනවා කියලා අයින් කරන්න. ඒවයි සිත දුවන්න තිබා. මේම කරගෙන යන විට කර්මන්තවලදී එකඟ වෙනකොට මේ ශරීරයෙන් පිට ඈත් වෙනවා. මේ මේ ගැටත් එක මේ මම මේ ඉන්නවා වගේ අන්න ඒ වගේ නිකන් ඇඟේ ඇඟෙන් පිට ඈත් වෙනවා වගේ පේන්නට පටන් ගන්නවා. එහෙම වෙන සමාජයට ඇඟ නොපෙනෙනවා. නොපෙනෙන ඉන්න පිට විතර කොහොම වෙයි? එහෙම ගියත් තමයි. එහෙම ගියත් පිට සමාජයට පඩාන් වැටෙනවා. පඩාන් වැටිය සම්පූර්ණයෙන් නතර වෙනවා. එහෙම නතර වුණා තමයි. එතකොට එහෙම ටික වෙලාවක් භාවනා කරලා ඇඟ පිදෙනවා නම් වාඩිය භාවනා කරන්න බැරි නම් එකපාරට කකුල් දිගාරින්න කවුරු හරි ඉස්සරහා ඇස් දෙක ඇරලා භාග්‍යයන් ඇඟේ වදිනවාද කියලා බලලා කකුල දිග හරිනවා ඒ දිග හරින ඒකටම අවධානය යොමු කරලා දැන් ඒකත් ඉස්සරහට සොලිසිත පාදේ දක්වා ඇඟ බල බලාන අපිදී ඒ විදිහටම කකුල් දිග හරින ආකාරي බල බලා ඉතින් බල බලා කකුල් දිග හරිනවා ඊට පස්සේ නැගිටිනවා නැගිටින ටිකක් යනවා අර කීප විදිහට වම් දකුණ වම් දකුණ වම් දකුණ. හැරෙනකොට හැරෙනවා හැරෙනවා කියලා හැරෙනවා. ආයෙත් වම් දකුණ කියලා ටික ටිකක් යහට මෙහාට යනවා. මේ වම් දකුණ කියන එක හොද්දට පුරුදු වුණාට පස්සේ වම් දකුණ කියලා සී කරන්නේ කකුල වොල්සවන්නකොට ඒ එසරෙන ආකාරය බලනවා. ඉදිරියට ගෙනියනකොට ගෙනියන ආකාරය බලනවා. හදනකොට සබන ආකාරය බලනවා. ඉතින් තමන්ට තේරෙනවා. අය ගැන හිතන්න දෙයක් නැහැ. ඒ විදිහට ඉස්කේතේ තමයි හැදෙනකොට හැදෙන ආකාරය කියන නැවතාවම වාරින අයෙත් කයේ විශේෂිත පාදයේ දක්වා එත් කයේ විශේෂිත පාදයේ මේ පොත් දක්වා ටිකින් ටික ටිකින් ටික බල බල බල බල බල බල මේක කරන විට පිට පිට යන්නේ නැහැ සිත සංසුන් වෙනවා සමාධිය වැඩි කර දියුණු කර ගැනීමද ඉතාමත්ම ඉවහල් වෙනවා. සතියක් දෙකක් මේක නිවැරදි වශයෙන් හරියට කළොත් මේ ඇට සමාධිය කියන එක ඉතාමත් පහසු කාර්යයක් වෙනවා අපහසු අමාරු කාර්යයක් නෙවෙයි. සම්මා සමාධිය. හරියට කළොත් සම්මා සමාධිය දෙකක් කළොත් හොඳටම ප්‍රමාණයි. ඉතින් කිරීම නොකිරීම ඇත්තට අපි කරුණු කියුවා කරනවා නම් කරන්න බැහැ නිකන් මේක මට දෙයක් නෑ. හරියට කළොත් ප්‍රතිඵල ලැබෙයි. මේ අය මේ භවනා පන්ති ඉන්න මට තේරෙනවා මේ දියුණු භවනා අපේ පරණ භවනා පන්ති වලට ආපු දියුණු අය ගොඩක්. වැඩිපුර ඉන්නේ පරණ භවනා පන්ති වලට ආපු අය. ඒ අය මේක කරනකොට කරන ගමන් ඇඟ නොපෙනිය. සම්පූර්ණයෙන්ම ඇඟ නොපෙනිය බෑ කියලා. කියන්නේ නිකන් ආන්දරක් වෙනවා වගේ හිතේ මොකක්වත්. ඒක අවශ්‍ය නැහැ. එහෙම වෙන්නද එපා කියලා අධිෂ්ඨාන ගන්න එහෙම වෙනවා. මේ කිව්වේ භවනා දිනුවා නේද? මේ ඇගේ නියම තත්ත්වයේ තේන ආකාරයෙන් තව තවත් ප්‍රකට ප්‍රකට මේ කොන්ති මේ වාක්‍ය දෙවිවක් තමයි. ඒ බාහන අදිනවා. එතකොට එහෙම කරලා ඇඟ ඇතුලෙන් පවන් පිට යවන්නත් පුළුවන් මේ ඇයිද? ඇඟ පිටින් වගේ ඒ විදිහට ඇගේ කොට විවිධ ආකාරයෙන් ඒ ආකාරයෙන් බලන විට කලින්ට වඩා ගැඹුරු අත්දැකීම් අවබෝධවන් අවබෝධයක් ලබන්නට හැකියාව ලැබෙනවා. ඒ දිනුවයි මා කලින් කියේ භාවනාව පටන් ගන්නම හැකියි. එතකොට ඒ පූර්ව ඒ විදිහටම ආදීලක් ටිකක් වෙලා කරනවා සක්මනක් කරනවා. මේක දිගටම කරන්නට අඩු. සමාධිය දිනු කරගන්නේ ඉතාම වහලයි. මේ නැකම තේරෙයි මගේ සතිය කොයිතරම් දුරට දිනු වෙනවද? මගේ සිත පිට යන එක කොයිතරම් දුරට අද වලසුණාද කියන එක මෑයට නෝ පොඩි. අපි කියන්නේ දැන්. හරියට කොට. එතකොට ඒ විදිහට කටයුතු කරන නිවිස්තරට ගියාට පස්සේ අර සීයෙන් යුතුව වැඩ කටයුතු කිරීමත් වාඩිලා භාවනා කරන විට ওই මං කියපු විදිහට භාවනා කිරීමත් කරන්න මේකට මෙම්මත් නිවන් යන්නට පුළුවන්. ওই භාවනා තුළ එක එක අත්දැකීම් ලබන විවිධ පුද්ගලයාට අනුව ඒ විවිධ උපදෙස් දෙන්නට ඕන විවිධ අවස්ථාවල. නිවන් යන. ඕකමත් ඇති නිවන් යන. කලින් ආත්මවල භාවනා කරලා තියෙනවනේ පාරමී ශක්තියක් වශයෙන් සමාධිය දිනු වෙලා ප්‍රඥාව දිනු වෙලා තියෙනවනේ මේකම ප්‍රමාණවත් වෙනවා. පාරමී කියේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය අහන දීම කරලා තියනවාද කියන කාරණා. ඉතින් මේ හැම කෙනෙකුටම පරිණාත්මල භාවනා කරන ශක්තියක් තියෙන නැත්නම් මෙහෙම යොමු වෙන්නේ භාවනා කරන්න. ඒ නිසා මේ හැම කෙනෙක් ගාවම පාරමී ශක්තියක් තියෙනවා. ඒක ආසනිස්සත්ය ඇති කරගන්න. මට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. මට මේ භාවනාවෙන් ප්‍රතිඵල ලැබෙනවා කියන අදහසත් ඇති කරගන්න. මේ ජීවිතයේදීම මම සෝහන් වෙනවා කියන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. වෙන ආත්මයකට කල් දාන්නට අවශ්‍ය හොඳයි එහෙනම් දැන් අපි පූර්ව කොට සිදු කරලා ඒ සතිය දිනන ආකාරයට කටයුතු කරන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේගේ ගුණ දීක උන්වහන්සේ සමා කරගෙන චතුරාර්ය භාවනාව සිදු කරලා මේ සතිය දිනන ආකාරයෙන් වැඩ කටයුතු ගන්න පටන් ගන්නවා. දැන් කල්පනා කරන පහබ්බවත් වූ වරණස්සෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය නැගී සිටියක් මෙන්න මේ වැඩ සිටින සවනක් දන් රැඳී මිනිස්වා උන්වහන්සේ අපගේ දෙනෙත් මිනිස්වාගෙන බලාගෙන මේ වැඩ සිටින අපගේ කරුණාවෙන් උන්වහන්සේ මෙතෙන්ද දීවමානව වැඩ සිටින වැඩලා තියෙනවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් දෙවියන්ට පූජා කරනවා. ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර උන්වහන්සේගේ ගුණයන් එක එකක් අපි සිහිපත් කරන්නේ මේ හැම වචනයෙන් කියන්නේත් මේ ඇසින් කරන්නේ ඒ ගුණයන්. සෝ භගවා ඉති සරණං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහං වනසේක ස්වාමීන් වහන්සේ මහන්ස ඔබ වහන්සේ රහතනි දුක්වක් සුපල දරින්ද අරහං වනසේක ස්වාමීන් වහන්සේ මහන්ස ඔබ වහන්සේ සියලුම ආමිත පූජා ප්‍රතිපංති පූජා පිළිගැනීමට සුදුසු දෙදින්ද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සංසාර චක්‍රේ අවිද්‍යා සංස්කාර වැනි අංගයන් නැසූ බැරින්ද අල්හම්නම් වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෙලෙස් සතුරන් නැතු බැවින්ද අරහත්නම් වනසේක සෝ භගවා ඉතිති අරහං අරහං අරහං අරහං සෝ භගවා ඉති සම්මා සම්බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක් සත්‍යයේ පිළිසිඳ දැන බදාල දෙවිඳ සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමී බාංජවතුන් මහන්සේ ඔබලමනසේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය සද බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ ප්‍රගුණ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නිරෝධ සත්‍ය සාක්ෂාත්කල බැගින්ද සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ඒක උගන්ට කියන්නේ ඒ කරන තෝ භගවා ඉති සිද්ධා සරණ සම්පන්නෝ ස්වාමීනි මාංගවතං හංස සබ්බමහන්තේ විඤ්ඤා චරණ සම්පන්නං පනසේක සෝ භගවා ඉති සිද්ධා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුදසුනං වනසේක සෝ භගවා ඉතිති ලෝකවිදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝක විදුහං මනසේක සෝ භගවා ඉතිසේ අනුසසනෝ කුරේ සුදම්මසාරති ආමෝභාග්‍යසංහස ඔබ වහන්සේ අනුසසනෝ කුරේ සුදම්මසාරති නම් මනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සක්කා දීවනං සානං වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධෝනං වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවානං වෙනසේක භගවා සම්මා සම්බුද්ධෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනසානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනසානං අනුත්තරෝ පුරිස ධම්මසාරති දෝප විදු සිකතු විඤ්ඤාචරණ සම්පන්න ආසංගුණ්ඩෝ අරහං අරහං අරහං අරහං සංකාරයේ පිළිපද ගැන සිහිපත් කරන්න මෙන්න ශරීරයේ කොටස් නම් උපනත කොටසක් නැත අත්යේ මසන් කායේ කේසා ඒකත් ක්‍රියා තමයි අත්යේ මසන් කායේ දෝමා මෙන්න ශරීරයේ දුන්නම් උපනත කොටසක් නැත අත්තේ නස්කායනකා මෙන්න ශරීරේ නියනම් උකුණත කොටසක් නැත අත්තේ නස්කායේ දන්තා මෙන්න ශරීරේ දක්නම් උකුණත කොටසක් නැත අත්ථේ මස්නේ කායේ සච්චෝ නම ශරීරයේ සමනං උපනත කුටසං නැත නම ශරීරයේ අසෝසියත මෝත්‍රා හැත වමනය හැත උදසෙන් සතු ආදියද නැත එබැවින් මෙම පරිහිරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණය ගැන සිතක් ගන්න. සමාගයේ මලමිනේ සමා ඉදිරියේනේ ඇතයි කියන දැනසීම. මේ සමාගයේ කියලා තියෙනවා. මම උදාහරණ බලන්න. ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයද මරණයට පත්විය නිමිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෛත්‍රී භාවනා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා නාසේන නාගේ හිතවත් සියලු සංවයෝද දුක් වෙත්මා නිරෝගී වෙත්මා සුවපත් වෙත්මා මාසේන නාගේ මැද හත් සියලු සංවයෝද දුකින් වෙනවා රෝගී වෙනවා දුපම් වෙනවා මාතේ මනාගේ වෛරේ සංගයෝද දුකින් වෙනවා රෝගී වෙනවා දුපම් වෙනවා යදෝන සංගයෝ සුවපත් වෙත්මා සුවපත් වෙත්මා සුවපත් වෙත්මා දැන් විශේෂිත පාඩේ දක්වා කලින් කියස් කිය වාක්‍යේ සිටගෙන යමින් ඒ කොටස් දෙක බලමු සතිය දිනු කර ගැනීම උත්සාහ කරනවා